අත්තල් බැඳගෙන පිහිනිය නොහැක. සමහර දෙමාපියන් ඉන්නවා ඒ අය දූ දරුවන්ගේ වගකීම් වලින් නිදහස් වෙලා කුසල් දහම් වඩමින් ජීවත් වෙනවා. ඒ අය නිවන ගැන කතා කරනවා. දිව්‍ය බ්‍රහ්ම ලෝක ගැන බලාපොරොත්තු තබා සිටිනවා. මේ අය මොන පිංකම කරන්නේත් දවස ගත කරන්නේත් දෙදෙනාට දෙදෙනා ගොඩාක් ලෙන්ගතු බැඳීමකින්. සිදුහත් කුමාරයා ධර්මයේ සොයාගෙන ගියේ යසෝදරාව අතහැර දමාය. ඇය පමණක් නොව රාහුලයන්ද අතහැර දමාය. මේ අය ගැන බැඳීමෙන් නිවීමක් හෝ බ්‍රහ්ම ලෝකයක් ගැන සිටිය නොහැකිය. යසෝදරාවන්ටද නිවීම අවබෝධ කොට ගන්නට සිදුහත් කුමරුන්ද රාහුලයන්ද අත්හැරිය යුතු විය. එකට බැඳීමකින් නිවීම අවබෝධ කරගත නොහැක. සහකරුවන් සමග නිවීම උදෙසා යා නොහැක. ඇය හෝ ඔහුද ඔබ අතහැරිය යුතුය. අත්හැරිය විට ඔබේ මඟ නිර්වුල්ය. ඔබේ තනියට පාළුවට ඔබ ළඟ සිටින්නේ ඔව් හෝ ඇය පමණක් වුවද ඒ කෙනා යනු ලෝකයමය. මුළු ලෝකයටම ඔබ තබා බඳින වරපටයි. ඔබ දක්ෂනම් ඔබේ තනියට ඔබ ළඟම සිටිනා කෙනා ඔබෙන් අතහැර ඔබ ධර්මය අවබෝධ කරගෙන ආම වශයෙන් සතර අපායේ මිදුණු සත්වෙකු බවට හෝපත්ති. ඇයට හෝ ඔහුට පිටවන්න. නිවන් මඟ ඔබට තරණය කළ හැක්කේ ඔබ සරල පහසු සැහැල්ලු වන තරමට. ඔබ ඔබේම කරගෙන ඔසවාගෙන යන්නේ ඔව් හෝ ඇය කියන බර පොදිය වුවද බර යනු බරක්මය. ලෝකේ බරෙන් මිදීමට පෙර ආතු ඔබ ඔබේ බරෙන් මිදිය යුතු ඇත. ඔබේ සහකරුවෝ සහකාරිය ඔබේ පිහිට සරණයයි. ඔය සිත নিরතුරුවම සිටුවද නිවන් මඟට ඇය හෝ ඔහු මහා කළුගල් පර්වතයකි. අතිනත අල්ලාගෙන දෙදෙනා ආදස්සමත් යුවලක් ලෙස කුසල් මගේ සතුටින් ගමන් කළද කවදාහරි දවසක දැස පියෙන මොහොතේ ඒ අතහැරීමට ඔබට නොයකුවහොත් එය මහා අවසනාවක් වනු ඇත.